ධර්මානුශාසනාව දේශකයන්න් වහන්සේ කොළොන්නාව පුරාණ විහාරවාසී කොළඹ මහානාම විද්‍යාලයේ ආචාර්ය ශාස්ත්‍රපති පූජනීය සේඹලාගොඩ ධම්මින්ද ස්වාමීන් වහන්සේ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 භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු සීලේ පතිත්ථාය නරෝ සපඤ්ඤෝ චිත්තම් පඤ්ඤංච භාවයං ආතාපි නිපකෝ බිකෝ සෝයිමං විජටයේ ජටං තී සාදු සාදු ශ්‍රද්ධා බුද්ධ සම්පන්න කාරුණික ගුණේ එක අවස්ථාවකදී එක දෙවියෙක් බුදුහාමුදුරුවන්ගෙන් ප්‍රශ්න කරනවා බුදුහාමුදුරනේ අන්තෝ ජටා බහි ජටා ජටාය ජටිතා පජා තන් තං ගෝතම පුච්චාමි කොයි මං විජටේ ජටං අන්තෝ ජටා ඇතුළත ගැට ඇතුළත ප්‍රශ්න බහි ජටා පිටත ගැට පිටත ප්‍රශ්න ජටාය ජටිතා පජා ගැට ඇතුලේ ගැට ප්‍රශ්න ඇතුලේ ප්‍රශ්න තන් තං ගෝතම පුච්ඡාමි කොයිමං විජිතේ ජටං මම ඔබ වහන්සේගෙන් විමසන්නේ මේ ගැටලු වලට ප්‍රශ්න වලට විසඳුමක් තියනවද සංයුත්ත නිකායේ දේවතා සංයුත්තේ ජටා කියන සූත්‍රයේදී දෙවියෝ අහපු මේ ප්‍රශ්නයට බුදුහාමුදුරුව ලබලා දුන්න උත්තරය තමයි අද ධර්මදේශනාවේ මාත්‍රුකා දේශනාව බවට පත් වෙන්නේ. උන්වහන්සේ පැහැදිලි කරනවා සීලේ පතිත්තාය නරෝ සපඤ්ඤෝ. සීලේ පිහිටන්න ඕනේ. චිත්තාම් පඤ්ඤාංච භාවයන් චිත ඒකාග්‍රතාවය සමාධිය හදා ගන්නට ඕන ඒ තුල ප්‍රඥාව දියුණු කර ගන්න ඕන එතකොට ප්‍රශ්න ගැටලු අවම වෙලා ප්‍රශ්න ගැටලු වලින් තොර වෙලා මේ ජීවිත ගත කරන්න පුළුවන් ධර්මය ධර්මය සඳහා නෙමෙයි ධර්මය පින්නතුනි අපි සඳහා එය හුදෙක් වන්දනා කිරීමට නෙමෙයි භාවිත කිරීම සඳහා ධර්මය සාදුකාර දීම සඳහා නෙමෙයි සාදු ජීවිතයක් ගත කිරීම සඳහා ධර්මය ධර්මශාලාවට නෙමෙයි මේ සමාජය සඳහා මෙන්න මේ යථාර්ථය අපි තේරුම් ගන්නට ඕනේ ඇතුළත ප්‍රශ්න පුද්ගලව හැටියට ගත්තත් ආයතන හැටියට ගත්තත් රටවල් හැටියට ගත්තත් තියෙනවා. පිටත ප්‍රශ්නත් එහෙමයි සමහර තැනකදී එක පඹ ගාලක් වගේ ප්‍රශ්න ඇතුලේ තව තව ප්‍රශ්න ප්‍රශ්න निराකරණය කරගන්න පුළුවන් කමක් නැහැ. මේ හැම ප්‍රශ්නයකටම මූල හේතුව බැලුවොත් සිල්වන්ත කමෙන් තොරන් වීම සිල්වන්ත නොවීම චිත්ත ඒකාග්‍රතාවය නැතිවීම ප්‍රඥාව නොලැබීම දුක්ඛේ ලෝකෝ පතිට්ඨිතෝ මේ ලෝකය පින්නතුනේ දුක මත තමයි පිහිටලා තියෙන්නේ දුක මත පිහිටපු ලෝකය තුල සදාකාලික වින්දනීය කිසිදු සැපයක් නැහැ දුක නම් මූල හේතුව සදාකාලිකව සැපක් නෑ తాවකාලික සැපයන් විතරයි තියෙන්නේ ලුණු ජලයේ හැදෙනා වගේම ඒවා ජලයේම දිය වෙලා යනවා මේ ලෝකෙම නිර්මාණය වෙලා තියෙන දුක මත එනිසා කොහොමවත් උත්පත්ති ලැබපු හැම කෙනෙකුටම මේ සමාජ ප්‍රශ්න ජීවිතය තුළ ඇතිවෙන ප්‍රශ්නවලට අනිවාර්යයෙන්ම මුහුණ දෙන්නට ඕනේ මුහුණ දිය යුතුයි එක්වීම වෙන්වීම ප්‍රාර්ථනීය දේවල් නොලැබීම මේ හැම දෙයක්ම දුකයි ඉපදීම ලෙඩවීම මරණයට පත්වීම මේ ලෝක වශයෙන් ගත්තහම දුකයි සුකස්සානන්තරං දුක්ඛං ඕනෙම සැපක් කෙලවර අවසානයේ ඒත් තියෙන දුක මේ දුකම තමයි මේ ලෝකේ තියෙන සදාකාලික ප්‍රශ්නේ මේ ප්‍රශ්නයට විසඳුම් හැටියට බුදුහාමුදුරුවෝ සිදුහත් බෝසතාණන් වහන්සේ යුව රජකම් රජකම් සිටු තනතුරු සාංශාරිකව බොහෝ කැපකිරීම් කළා. මේ ආත්ම භාවයේ යුව රජකම තමන්ගේ රාජ්‍යත්වය බැහැර කළා. තමන්ගේ රාජමාලිගාවෙන් ඉවත් වුණා. අත්ත කිලමතාන යෝගය කාමසුකල්ලිකාන යෝගය කලින් කල අනුගමනය කළා. ඊට පස්සේ තමන් වහන්සේටම අවබෝධ වුණා මේ මාර්ග දෙකම අන්තගාමී මැදමාවත තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය අපි මැදමාවතේ ගමන් කරන්න ඕන කියලා. අපි මැදමාවතේ ගමන් කරන්න ඕන කියලා අවස්ථාව උන්වහන්සේ හොයාගත්තා පැහැදිලි කළා. ඒ අවසානය සියලු දුක් කෙලවර කිරීම උපත නැති කිරීම උපත ඡය කිරීම ඒ උපතින් ඉවත් වීම මේ ලෝක වශයෙන් ගත්තහම උත්පත්ති ලැබන සෑම කෙනෙක්ම ප්‍රශ්නවලට ගැටලුවලට ලක් වෙනවා ලක් වෙන්නේ සීලයෙන් ඉවත් වීම පින්නතුනේ සීලයෙන් ඉවත් වීම කියලා කියන්නේ කය සංවර නැහැ වචනය සංවර නැහැ සිල්පද පහක් සමාදන් වුණත් හයක් සමාදන් වුණත් සිල්පද 227ක් සමාදන් වුණත් සීලයෙන් වෙන්න පුළුවන් කාරණා දෙකයි. එකක් කය සංවරයි අනික වචනය සංවරයි. කය සංවර වෙන්නේ නැත්නම් වචනය සංවර වෙන්නේ නැත්නම් එතන සීලයක් නැහැ. වචනය කට කියලා කියන්නේ සංවර කරගත යුතු ඉන්ද්‍රියක්. කටින් ඇතුළට දාගන්නේ වගේම මේ කටින් පිට කරන දේවල් පිළිබඳව සැලකිලිමත් වෙන්න ඕනේ. මේ ශරීරය තමන් පාවිච්චි කරනවා වගේම අනුන් වෙනුවෙන් පාවිච්චි වෙද්දී සැලකිලිමත් වෙන්න ඕන. මේ සමාජ ජීවිතයේදී අපි කල්පනා කරන්නට ඕනේ තුවාලයක් වැළඳුනොතින් ඒ තුවාලේ සුව කරන්න අපි අංශ දෙකක ක්‍රියාමාර්ග දෙකක් තෝරනවා. පළමුවෙන්ම තුවාලේ සෝදලා බාහිර විස බීජ තුවාලෙට එන එක වළක්වනවා. දෙවෙනි කාරණය අභ්‍යන්තරව බෙහෙත් හේත් අරගෙන තුවාලේ වේලවනවා. මේ දෙකම හරියට සිද්ධ වුණොත් විතරයි තුවාලේ සුව වෙන්නේ නැත්නම් තුවාලේ උඩුදවන්න පුළුවන්. මේ ජීවිතයේ බොහෝ අරමුණු අපිට ඇති වෙනවා. ඇති වෙන අරමුණු මේ පංචස්කන්ධයට තමයි ගෝචර වෙන්නේ. ඇහැට රූප, කනට ශබ්ද මේ පිළිබඳ පාලනයක් තියෙන්න ඕනේ. රූපය රූපය හැටියට බලන්නේ නැතුව රූපය විනිවිද දකින්න ඕනේ. ශබ්දය ශබ්දය හැටියට දකින්නේ නැතුව අහන්නේ නැතුව ශබ්දය විනිවිද දකින්න ඕනි. ඒක තමයි සීලය කියන්නේ. ඒ වගේම අත්ූප නායක ධර්මපරියාය පදනම් කටයුතු කරන්න ඕනි. තමන් අකමැති දේවල් මේ ලෝකේ අනිත් හැමෝම අකමැති වෙන්න ඕනි. තමන් කැමති දේ හැම දෙයකටම මේ ලෝකේ හැමෝම කැමති වෙන්න ඕනේ. Taman තරහ වෙන කෙනත් එක්ක මගේ අනිත් හැම යාළුවෙක්ම තරහ වෙන්න ඕනේ. තමා ප්‍රිය කරන හැම දෙයකටම අනිත් ඇත්තොත් ප්‍රිය කරන්න ඕනේ කියලා මේ ලෝකේ හිතන බව මත බොහෝ ප්‍රශ්න බොහෝ ගැටලු අපේ ජීවිතවල නිර්මාණය වෙනවා. සීලය සීලේ පිහිටන්න ඕනේ. සීලේ පිහිටලා චිත්ත සමාධිය හදාගෙන ප්‍රඥාව ළඟා කරගන්න ඕනේ. අන්නේ ප්‍රඥාව ළඟා කර ගැනීම තුල සදාකාලික දුක කියන එකට ස්ථීරසාර විසඳුමක් ලැබෙනවා. ඒක ආධ්‍යාත්මිකයි. අපි ඒක ධර්මදේශනාව ඊළඟ පියවර හැටියට සාකච්ඡා කළ යුතු වෙනවා. මූලිකවම අපේ ඇත්ත තේරුම් ගන්න ඕනේ මේ දහම නිවන් යන්නම නෙවෙයි. ඔබට නිවන් යන්න මේ ධහම උපකාර කරගන්න පුළුවන්. නමුත් හැමෝම මේ ධර්මය අනුගමනය කරන්නේ නිවන් යන්නම කියලා අපිට කියන්න පුළුවන් කමක් නැහැ. අපිට ධර්මයක් අවශ්‍ය වෙන්නේ අපේ ප්‍රායෝගික ජීවිතය වඩා යහපත්ව පවත්වා ගන්න. ඒක අවස්ථාවකදී විශාඛාවට හිතක් හැදුනා අදහසක් ඇති වුණා සිල් ගන්න ඇත්තෝ ඇයි සිල් ගන්නෙ කියලා හොයන්න. විසාකාව උවැසියෝ 500ක් සිල් ගත්ත තැනකට ගිහිල්ලා ටිකක් වයසක උවැසියෙක් ගගෙන් අහනවා ඔබ ඇයි සිල් ගත්තේ? මම සිල් ගත්තේ ඉක්මම් භවයක දිව්‍ය ලෝක යන්න. ටිකක් මැදි වයසේ කාන්තාවකින් විශාඛාව විමසනවා ඇයි ඔබතුමිය සිල් ගත්තේ මගේ සැමියට බොහෝ බිරින්දෑවරු ඉන්නවා ඒ බිරින්දෑවරුත් එක්ක මගේ තරහක් තියෙනවා ඒ තරහ නැති කරගන්නයි මං සිල් ගත්තේ නව යෝන් වයස ටිකක් පහු කරපු කාන්තාවකකින් අහනවා ඇයි ඔයා සිල් ගන්නෙ? කුළුඳුලේම පිරිමි පුතෙක් ලබන්න ඕනි. ඒ නිසයි මං සිල් ගත්තේ. නව භද්‍ර යෞවනයේ දියණියකගෙන් විශාකාව විමසනවා ඇයි ඔයා සිල් ගන්නෙ? ඉක්මනටම හොඳ විවාහයක් කරගන්න කල්ලිකුත් වෙන්න ඉස්සෙල්ලා. වෙනතුණී කල්පනා කරන්න මේ හතර දෙනාම සිල් ගන්නෙ නිවන් යන්න කියන බලාපොරොත්තුෙන් නෙමෙයි. හතර දෙනාට තිබ්බේ අරමුණු හතරක්. බලන්න පළවෙනි අම්මා මම සිල් ගන්නෙ දිව්‍ය ලෝකයන්. ඒ අම්මා සාධාරණයි. පුංචි කාලේ දරුවෝ හැදුවා. දරුවන්ගේ දරුවෝ හැදුවා. දැන් දරුවෝ බලා ගන්නෝ. දරුවෝ හිතනවා අම්මට තාත්තට අඩුපාඩුකම් නැහැ කන ටික දෙනවා බොන්න ටික දෙනවා බෙහෙත් ටික දෙනවා දරුවෝ හිතනවා ඒක තමයි අම්මට වෙන්න ඕන දරුවන්ගේ දරුවෝ අම්මා බලා ගන්න ඕනේ සහෝදර සහෝදරයෝ අතර හිතමනාපකම් හැදෙනවා අම්මා බලා ගන්න ගියාම අම්මා විසින් තම තමන්ගේ දරුවෝ බලා ගන්න ගියාම හිතමනාපකම් හැදෙනවා ඒ ගැටලු තියෙනවා අම්මා පුංචි කාලේ දරුවෝ පුංචි කාලේ අම්මා ලිප ළඟ හිටියේ. ටිකක් වයසට ගියාමත් ලිප ළඟ. දැන් මේ අවසාන කාලෙත් දැන් ලිප ළඟ. වයසට යනකොට ලෙඩ රෝග බහුල වෙනවා. ඒ වේදනාවන් ටික එහෙම්මම තියෙනවා. තාත්තට වයසට යනකොට කඩේ ළඟට ගිහිල්ලා වාඩි වෙලා පත්තරේ බලන ගමන් තේකක් බොන ගමන් තමන්ගේ හිත මිත්‍රව හමු වෙන්න පුළුවන්. හැබැයි ගෙදර අම්මට ඒ අවස්ථාව නැහැ. අම්මට තියෙන වේදනාව කියලා දරුවන්ගේ හිත කඩන්න බෑ. ඥාතීන්ට වේදනාවන් එකතු කරන්න බෑ නිසා අම්මා සිල් ගත්තා. අම්මා හිතනවා නැවත භවයක මං ඉපදුනත් මේ සියලු දේවල් කරලා මේ හැම දෙයකටම මම මුහුණ දෙන්න ඕනි. අම සිල් ගන්නකොට දිව්‍ය ලෝකේ විමානවත්ව හොඳට කියවලා තිබ්බා. අම කල්පනා කරනවා මේ හැම දෙයකටම වඩා වටිනවා මට දිව්‍ය ලෝකෙ ගියා නම් අම්මගේ ප්‍රාර්ථනාව දිව්‍ය ලෝක යන්න. මේ එක අම්මා කෙනෙකුට විතරක් මේ ලෝකේ තියෙන ප්‍රශ්නයක් නෙමෙයි. මේ ලෝකයේ ගොඩක් මව්වරු මේ පීඩාවෙන් ඉන්නේ. එනිසා ඒ පීඩාව දරුවන්ට කියලා දරුවන්ගේ හිත නරක කරනවට වඩා අම්මා ධර්මයත් එක්ක එක විසඳගත්ත විදිය සිල් ගත්තා. අනිත් කාන්තාවත් එහෙමයි. මගේ සැමියාට අන්නේ බිරින්දෑවරු ඉන්නෝ. ඒ අයත් එක්ක මට කෝපයක් තියෙනවා. ඒ කෝපය සමනය කරගන්නයි මම මේ සිල් ගන්නේ. කෝපයක් ඇති වුනහම ගහන්න පුළුවන්, බනින්න පුළුවන්, පිරිසක් යොමු කරලා ගස්සවන්න පුළුවන්, අපහාස කරන්න පුළුවන්, උපහාස කරන්න පුළුවන්. තර්ජනය කරන්න පුළුවන්, කළ දේවල් නොකළ දේවල් කියන්න පුළුවන්. ඔක තමයි සාමාන්‍ය தත්ත්වය. මේ කාන්තාව ඒ විදියට හැසිරෙනවා නම් ඇයට බොහෝ ගැටලු වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඊටත් වඩා හිතින් යන ඇත්ත ගතින් ලං කරගත්තට වැඩක් නැහැ. හරියට රබර් බෝලයක් දියට තද කරගෙන හිටියා වගේ අත හරියදම රබර් බෝලේ උඩට එනවා. හිත ඒ විදියයි. අල්ලගන්න හැම දෙයක්ම අත්හරින්න බලාගෙන අල්ලගන්න ඕනේ. නැත්තම් අත්හරිනකොට ඒව දරා ගන්න බැරි තත්වයට අපිපත් වෙනවා. පින්නතුනි මෙතනදි සිද්ධ වෙන්නේ කාරණයමයි. මෙතනදි සිද්ධ වෙන්නේ වෙන දෙයක් නෙවෙයි. මේ අම්මා Tamanට ලැබෙන ඒ අභියෝගය බාරගත්ත විදිය. මේ සමාජ ප්‍රශ්නෙට මුහුණ දීපු එකම අම්මා මේ අම්මා නෙමෙයි. හැබැයි මේ ප්‍රශ්නයට මුහුණ දීන සමහර ඇත්තෝ ක්‍රියාත්මක වෙන්නේ වෙනස් ආකාරයකට. හැබැයි අම්මගේ හිත හරීම බෝසත්. අම්මා කල්පනා කරනවා මම සිල් අරගෙන සංසාරේ මං කරපු පාපයක් වෙන්නේ නැති මේ නැවත භවයක උපදිනවා නම් එවැනි ආත්ම භාවයන් වල නූපදින්න ඕනේ එවැනි මිනිස්සු අපේ ජීවිතවලට අත් නොවෙන්නට ඕන නොලැබෙන්නට ඕන කියන ප්‍රාර්ථනාව. ඇය තරහා ආවේග පාලනය කරගන්න සිල් ගත්තා. තුන්වෙනි කාන්තාව ප්‍රාර්ථනා කරන්නේ කුළුඳුලේම පිරිමි දරුවෙක්. අතීත අපේ ජන සමාජය කෘෂි ආර්ථිකයක් තිබ්බ ජන සමාජයක් රටක්. මේ කෘෂි ආර්ථිකයත් එක්ක gedara තමන්ගේ සැමියාට ශක්තියක් වෙන්න ඕනි. ඒ සඳහා අම්මලා පිරිමි පුත්තු පැතුවා. ඉඩමේ කඩමේ යන්න, හරක බාන බලන්න, ඒ හරක්ගෙන් කිරි දොවන්න මේ හැම දෙයකටම තාත්තට ශක්තියක් ඕනි. එනිසා අම්මා ප්‍රාර්ථනා කළේ පිරිමි දරුවෙක්. අර එක ගීතයක්ත් එනවා කිරියාහාර පූජාව අලුත් සහල් වලින් ජයශ්‍රී මහා බෝධියට පුදලා Taman පිරිමි පුතෙක් පැතුවා කියලා. එතකොට ධාරක සම්පත් භාවයෙන් නොලැබෙද්දී බොහෝ මිත්‍යාවන් වල එල්බිලා මිත්‍යාවන් තුල කටයුතු කරනවට වඩා ධර්මානුකූලව මේ අම්මා ඒ Tamanට පැන නැගිච්ච ප්‍රශ්නයට විසඳුම් හෙව්වා. අවසාන කාරණයක් පින්නතුනේ එහෙමමයි. වැඩි වයසට යන්නේ නැතුව තරුණ කාලෙම හොඳ විවාහයක්. ඒක නරක නෑ. තමන්ගේ අවශ්‍යතා, තමන්ගේ උවමනාවන් පටු සීමාවන් තුළ ඉෂ්ට සිද්ධ කරන්නට නොගොස් සදාචාර සම්පන්නව ඒ අවශ්‍යතා ඉටු කර ගැනීම යහපත්. ඇය කියන්නේ Tamanට හොඳ සහකරුවෙක් ලැබෙන්න ඕනේ විවාහයට. සහකරු ඕනතරම් ඉන්නවා. හැබැයි හොඳ සහකරුවෝ හොයන එක අමාරුයි. මත්පැනට සූදුවට එහෙම නැත්නම් අනවශ්‍ය වෙලා වීති සංචාරයට නැඹුරු වෙච්ච පිරිමි ප්‍රජාවක් හමු වෙදී ඇය හිතනවා මට වෙනි පිරිමියෙක් ලැබෙන්න එපා. පිරිමකම කියලා කියන්නේ හරි පෞරුෂය සහිත දෙයක්. ඒ පෞරුෂය යම් තැනකදී නැත්තම් ඔහු පිරිමියෙක් කියලා අපිට කියන්න පුළුවන් කමක් නැහැ. මෙතනදී ඒ කාන්තාව දියණිය ප්‍රාර්ථනා කරනවා වැඩි කාලයක් යන්නේ නැතුව විවාහයක් සමාජ ප්‍රශ්නයකට හොඳ විසඳුමක්. පින්නතුනි අපි මුලින් සඳහන් කළේ සමාජ ප්‍රශ්න පුද්ගලික ප්‍රශ්නවලට හේතුව සීලේ පිහිටන්නේ නැතිකම. ඒ වෙනුවෙන් අපේ බුදුහාමුදුරු ආධ්‍යාත්මික සංවර්ධනය පැහැදිලි කරපු අවස්ථාව තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය එහෙම නැත්නම් මැදුම් පිළිවෙත. මේ මැදුම් පිළිවෙත කොටස් 8යි. මේ 8න් වාචාවයි කම්මාන්තයයි ආජීවයයි සීලය වායාමයයි සතියයි සමාධියයි සමාධිය දිට්ඨි සංකප්ප කියන කොටස් දෙක ප්‍රඥාව සීලෙන් සමාධියට සමාධියෙන් ප්‍රඥාවට පිනතුනි වාචාව ගොඩාක් ප්‍රශ්න නිර්මාණය වෙන්නේ කට නිසා අපිට කියනවා මේ කටේ තියෙනවා කෙටේරියක් අපේ හැම කෙනෙක්ගෙම. කෙටේරිය නරක නෑ. හැබැයි කැපිය යුතු දේවල් නොකැපිය යුතු දේවල් පිළිබඳව අවබෝධයෙන් කෙටේරිය පාවිච්චි කරන්න ඕනේ. කකුල ලිස්සුවොත් අත තියන්න පුළුවන් අත උලුක්ක වුණොත් පත්තු බඳින්න පුළුවන් හැබැයි දිව ලිස්සුවොත් මේ ලෝකේ පත්තු බඳින්න බෑ එනිසා වාචාව පරිස්සම් කරගත්තේ නැත්නම් එතන සීලය පිරෙන්නේ නැහැ. වාචාව නිසා සමාජ ප්‍රශ්න, පුද්ගලික ප්‍රශ්න ඕන තරම් එනවා. කම්මන්ත කර්මාන්ත කියන්නේ ක්‍රියාවන් ප්‍රාණඝාතය අදත්තාදානය කාම මිත්‍යාචාරය මේ කොටස් තුනෙන් අපි වළකින්න ඕනේ ඒ වැළකීම මත සීල සම්පන්නයි අවසානයේ ආජීව යහපත් දිවි පැවැත්ම තමන්ගේ පටුවමනාවන් වෙනුවෙන් ආර්ථික ලාභ අපේක්ෂාවෙන් මේ ජීවිතවල අපි කටයුතු නොකළ යුතුයි එහෙම කටයුතු කිරීම සුදුසු නැහැ වැරදි ආර්ථික ප්‍රතිපත්ති වැරදි ආර්ථික ක්‍රියාමාර්ග අනවශ්‍ය තමන්ගේ බඩ වඩා ගැනීම වෙනුවෙන් කරන කටයුතු සුදුසු නෑ. නරක වෙලඳාම් නොගැලපෙනවා. මේ නිසා ගොඩක් ප්‍රශ්න සමාජ නිර්මාණ. එතකොට සීලය නැති වෙනවා. කම්මන්තයි වාචාවයි ආජීවයයි සම්පූර්ණ වෙද්දී සීලය පිරෙනවා. ඒ වගේම සීලය පිරෙද්දී සමාධිය පිරෙනවා. සමාධිය කියලා කියන්නේ වායාම සති සමාධිය. ඔබ මම වෑයම් කරන්න ඕනේ. වෑයම් කිරීම හතරක් ධර්මෙදි කියනවා. නූපං කුසල් ඉපදවීම. උපං කුසල් දියුණු කිරීම. නූපන් අකුසල් නූපදවීම. උපං අකුසල් යටපත් කිරීම. අපි හැම වෙලාවකම කුසල් වඩන්න ඕනි. මේ බුදුදහමේ පදනම මෛත්‍රිය, ප්‍රඥාව, කරුණාව. ඒක ව්‍යාප්ත කරන්න ගියාම වෛරය, ක්‍රෝධය, පලිගැනීම, මානය, තරහව, ජයග්‍රහණය මේ තැනට නම් අපි දුවන්නේ ඒක තේරුමක් නැහැ. අපි හැම වෙලාවකදීම මේ දර්ශනයේ තියෙන හරය තේරුම් ගන්න ඕනේ. දැන් මම මේ ධර්ම දේශනාව સિદ્ધ කරනවා. સિદ્ધ කරලා මේ සුජීවත්ව සිටින ඔබට නිවන් සැප ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කළොත් ඔබේ හිත හොඳ නැති වෙනවා. ඔබ මාත් එක්ක අමනාපකම් හදා ගන්නවා. ඇයි මේ ඇත්තෝ අපි හිතනවා නිවන් යනවා කියලා කියන්නේ මරුණට පස්සේ ලබන දෙයක් කියලා. මමත් පුංචි කාලේ කල්පනා කළේමයි. මට එම කල්පනා කරන්න බොහෝ හේතු සාධක තිබුණා. මම ගොඩක් වෙලාවට මරණ දැන්වීම් වල තමයි නිවන් සැප ලැබේවා කියලා දැකලා තිබ්බේ. උඩ අනිච්චාවත සංඛාරා නැත්තම් වය ධම්මා සංඛාරා යට නිවන් සැප ලැබේවා. එහෙම නැත්තම් සොහොන් කොතේ තමයි තිබ්බේ. සොහනට යන තැන උඩ තොරණේ තමයි තිබ්බේ. එම නැත්තම් පාංශුකූල වේලාවේදී ස්වාමින් වහන්සේලයි කිව්වේ. එතකොට මමත් කල්පනා කළේ නිවන් ලබනවා කියලා කියන්නේ මරණින් පස්සේ එකක් කියලා. හැබැයි අපි ධර්මයේ දන්නකොට තේරුම් ගන්නවා ඒක පින්නත එහෙම නෙවෙයි කියලා. නිවන් ලබලයි මැරෙන්නේ. මැරිලා කවුරුත් නිවන් ලබන්නේ නැහැ. මේ ලෝකේ කුසල් වඩන්න ඕනේ මෙන්න මේ අරමුණත් එක්ක එතකොට සමාජ ප්‍රශ්න ගැටලු අවම වෙනවා ඒ වගේම මේ ජීවිතේ සතිය තියෙන්න ඕන සති කියන්නේ සිහිය කායානුපස්සනා වේදනානුපස්සනා චිත්තානුපස්සනා ධම්මානුපස්සනා කය පිළිබඳව සිත පිහිටුවල ඇති කරගන්න සිහියට අපි කියනවා කායානුපස්සනා කියලා. කායානුපස්සනා යුතා පහසුම අවස්ථාව තමයි ආනාපාන සතිය. ඒ ආනාපාන සති භාවනාව අඩුම විනාඩි 30ක්වත් දවසට වඩන්න ඕන භාවනාවක්. ඒ භාවනාව ඇතුලේ අපි විසින් කල්පනා කරනේ දියුණුව ලබන්න පුළුවන්කම තියෙනවා. මේ ජීවිතයේ සතිය අත්‍යවශ්‍යයි. සමාධිය කියන චිත්ත ඒකාග්‍රතාවේ ඒ ප්‍රථම ධාන, ද්විතීය ධාන, තෘතීය ධාන, චතුර චතුර්ථ ධාන මේ ආදී වශයෙන් අපි විසින් සඳහන් කරන ඒ සමාධි අවස්ථා ටික. සීල සම්පන්න ඇත්තෝ සමාධිගත වෙනවා. ඒ වගේම සමාධිගත වෙච්ච ඇත්තෝ ප්‍රඥාවටපත් වෙනවා. පින්නතුනේ ප්‍රඥාව කියලා කියන්නේ සම්මා දිට්ඨියයි සම්මා සංකප්පයයි. විශේෂයෙන්ම ප්‍රශ්නවලට බහුතර ඇත්තෝ මුහුණ දෙන්නේ සම්මා දිට්ඨිය නැතිකම. මනා දැක්මක් නැහැ. මනා දැක්මක් ඔබ නිර්මාණය කරගන්න ඕනේ. මේ ලෝක ධාතුවේ ඔබට මනා දැක්මක් තියෙන. ඒ දැක්ම පාට, පක්ෂ, වර්ණ, ආගම කියන පටු සීමාවන් වලින් ඉවත් කරගන්න ඕනේ. ඔබ ගොඩාක් ප්‍රබුද්ධ වෙන්න ඕනේ. මෙයත් ප්‍රබුද්ධ වෙන්න ඕනේ. ඔබ ප්‍රබුද්ධ නොවුනහම කෛරාටික මිනිස්සුන්ට පුළුවන්කම තියෙනවා ඔබ රවටන්න. ඔබ ප්‍රබුද්ධ වෙද්දී කෛරාටික මිනිස්සු බලනවා මම කෛරාටික කම් කරන්න හොඳ නැහැ. ඒ ඇත්තෝ හරි ප්‍රබුද්ධයි. මම කෛරාටික දේවල් කළාම මට පැවැත්මක් නැති වෙයි කියලා. ඒ තැනට අපේ දියුණු වෙන්න ඕනේ. සම්මා දිට්ඨිය තියෙන්න ඕනේ. ඇතැම් ඇත්තෝ ආගමික ස්ථානවලට එනවා වන්දනා කරන්න. සමහරට පන්සලට වෙන්න පුළුවන්, පල්ලියට වෙන්න පුළුවන්. පන්සලට ඇවිල්ලා ධර්මශාලාවේ වාඩි වෙනවා නිවන් යන්න. හැබැයි වාහනේ ගහන්නේ වාහනේ ගාල් කරන්නේ පාසලේ පන්සලේ පිවිසුම ආවරණය වෙන්න පිවිසුම වැහෙන්න බොහොම මාරුවෙන් තමයි පන්සලට මිනිස්සු එන්න ඕනේ. එයාට නිවන් යන්න පන්සලට එනවා අනිත් පැත්තන්ට පාර යන්න බෑ. සමහර පල්ලිවල සමහර ඇත්තෝ යාඥා කරනවා අපි දැකලා තියෙනවා පාර පුරාම වාහන නවත්තනවා. ඒ ඇත්ත දිව්‍ය සහව්‍යතාවයේ දෙවියන් ළඟ යන්න හිතනවා මිනිස්සෙකුට පාර යන්න බෑ ලෙඩෙකුට ලෙඩෙක් ගෙනියන්න බෑ ඒ වන්දනා හොඳ නෑ කිසිදු ශාස්ත්‍රවරයෙක් එවැනි කාරණා මේ ලෝක වශයෙන් අනුමත කරන්නේ නෑ සම්මාදිට්‍ය ලෞකිකව අපට තියෙන්න ඕනේ ආධ්‍යාත්මිකව පින්නතුනි සම්මාදිට්‍ය කියන්නේ තා වැදගත් දෙයක් මේ පංචස්කන්ධය මමය මගේය කියලා හිතන බව මගේ දරුවෝ මගේ බිරිඳ මගේ වස්තුව මගේ යාන වාහන මගේ තනතුරු කියලා හිතන බව තමයි මෙතනදී මිච්ඡා දිට්ඨි කියලා කියන්නේ බැලු බැල්මට මේ ඇත්තන්ට හිතෙන්න පුළුවන් එහෙම හිතන එක වරදක් නෑනේ කියලා. ඔව් පින්නතුනේ හිතෙන එක වරදක් නෑ. එහෙම හිතුවහම අනිත් ඇත්තන් එක්ක ඔබ තුල ලෙන්ගතුකම් නැති වෙනවා. අනිත් ඇත්තන් එක්ක ඔබ තුල හිතවත්කම් නැති වෙනවා. මගේ දේ, මගේ පක්ෂය, මගේ පාට, මගේ ලකුණ, මගේ කියන සමහර දේවල් මත ඔබ ඕනෙම නරක දෙයක් කරන්න පෙළඹෙනවා. මගේ මගේ කියලා ගන්න මේ ලෝකේ කිසිවක් නැහැ. හැබැයි ගන්න බැරි හැමදේම මගේ මගේ කියලා ගන්න. මේ පංචස්කන්ධය මගේ කියලා ගන්න බෑ. මේකේ හැම තියෙනවා හැම ඉවත් කළොත් මස් ටිකක් තියෙනවා. මස් ටික ඉවත් කළොත් ඇට සැකිල්ලක් තියෙනවා. ඊට එහා දෙයක් නෑ. මේක පඨවි ආපෝ තේජෝ වායෝ සතර මහා භූත කොටස් වලින් හැදිලා තියෙන්නේ. අපේ ශරීරයෙන් 70%ක් විතර ජලය තියෙන්නේ. මල් ශාලාවක අධ්‍යක්ෂකවරයෙක්ගේ සහය නොලැබුණොත් වැగిරෙනේව මේ ශරීරය වැగిරෙනවා වාෂ්ප වෙනේව මේ ශරීරයෙන් වාෂ්ප වෙනවා දිරන දේ මේ ශරීරේ දිරන්න පටන් ගන්නවා සම්මා දිට්ඨිය ආධ්‍යාත්මික ජීවිතය තුල නිර්මාණය කරගත්තාම අපි අතින් වැරදි අඩුපාඩුකම් සිද්ධ වෙන්නේ නැහැ. ඒ කියන්නේ එතන එනවා සම්මා දිට්ඨිය, ඒ කියන්නේ ප්‍රඥාව. සම්මා දිට්ඨිය නැතිකම තමයි අවිද්‍යාව කියලා කියන්නේ. ඒකම තමයි සසර ගමනට පින්නතුනි අපිට හේතු වෙන්නේ. අවිද්‍යා පත්‍යා සංඛාරා. අවිද්‍යාව නිසා අවිද්‍යාව හේතු කොටගෙන අවිද්‍යාව ප්‍රත්‍ය කොටගෙන සංකාර හැදෙන සංකාර කියන්නේ සිතුවිලි. එකම වස්තුවකට අපි 10 දෙනෙත් නම් 10ක් කියනවා. අපේ තාත්තා, අපේ සීයා, අපේ මාමා, අපේ අයියා, මගේ සැමියා කියලා ගොඩ නම් කියනවා. සංකාර. සංකාරපච්චා විඥාන. විඥානපච්චා නාම රූප මේ ආදි වශයෙන් ගත්තාම ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක දෝමනස්ස මේක චක්‍රයක් ඒ චක්‍රය කොටස් 12යි ඒ චක්‍රය ක්‍රියාත්මක වෙනකන් සංසාරයේ දුක් විඳිමින් ඊටාම අඩු සැපතක් විඳිමින් ගමන් කරන්න වෙනවා ඒකට අපි කියන්නේ සමාධිත්‍ය කියලා සමාසංකප්පය අව්‍යාපහාද අවිහිංසා නෙක්කම්ම හිංසාවක් නැහැ ව්‍යාපහදයක් නැහැ. ඒ වගේම පංචකාම වස්තුන් පිළිබඳව එහෙම දැඩි ඇල්මක් අල්ලා ගැනීමක් නැහැ. එතනදී ඇතින්නේ ප්‍රඥාව. එතකොට පින්නතුනේ සීලය නිසා සමාධිගත වෙනවා. සමාධිගත හිත්වල ප්‍රඥාව නිර්මාණය වෙනවා. සමාධිගත හිතක ප්‍රඥාව නිර්මාණය වුණහම ඒ ප්‍රඥාව තුල අපේ ජීවිතවල සාමාන්‍ය වෙලාවට අපි විසින් වින්දනය කරන ඒ ප්‍රශ්න ඒ ගැටලු ජීවිතවලින් තුරන් කරන්න පුළුවන්කම තියෙනවා. ඒ තුරන් කිරීම ධර්මානුකූලව सिद्ध කරන්න ඕනේ. ප්‍රශ්න පැන නගින්නෙත් අපේ හිතවල. ඒ ප්‍රශ්නවලට පිළිතුරු තියෙන්නෙත් අපේ හිතවල. හිත නොදියුණු කම නිසා ප්‍රශ්න උඩුදුවනවා. හිත දියුණු වීම මත ප්‍රශ්න निराකරණය වෙනවා. අන්තෝ ජටා ඇතුළත ප්‍රශ්න වෙන්න පුළුවන් බහි ජටා පිටත ප්‍රශ්න වෙන්න පුළුවන්. ජටාය ජටිතහපජා ගැට ඇතුලේ ගැට වෙන්න පුළුවන් ප්‍රශ්න ඇතුලේ ප්‍රශ්න වෙන්න පුළුවන්. ඒ නිසා අතේ හයියෙන් නෙවෙයි අපි ප්‍රශ්න විසඳන්නේ. තුවක්කුවෙන් උණ්ඩෙන් නෙවෙයි අපි ප්‍රශ්න විසඳන්නේ සම්මුතියෙන් සාකච්ඡාවෙන්. ඒක තමයි ඊටාම යෝග්‍ය බුදුහාමුදුරෝ චුල්ලගෝසිංහ සූත්‍රයේදී පැහැදිලි කළේ සමග්ගා සම්මෝධමාන අවිවදමාන කීරෝධකී භූතා අඤ්ඤමඤ්ඤම්පිය චක්කුයි සම්පස්සමානා විහෙරත සමගිවන්න විවාද කරන්න එපා එකිනෙකා පිළිබඳව ප්‍රියැසීම් බලමින් කටයුතු කරන්න එහෙම කටයුතු කිරීම නිසා මේ සමාජ ගැටලු ප්‍රශ්න निराකරණය කරගන්න අපිට පුළුවන්කම තියෙනවා. ඒ වෙනුවෙන් තමයි බුද්ධ දේශනාව පෙළ ගැස්වලා තියෙන්නේ. අපි මේක ප්‍රායෝගිකව පුරුදු කරන්න ඕනේ. දැන් පින්නතුනි මේ වස් කාලේ චීවර මාසේ නාගිත හාමුදුරුව නාගිත අපදානෙදී එක තැනකදී කියනවා තමන් වහන්සේ සංසාරයේ බොහෝ පින්කම් කළා කටින වස්ත්‍ර මහල පූජ කළා. කටින වස්ත්‍ර මහල පූජ කළා. ඒ වස්ත්‍ර මහද්දී ඉදිකටු පහරවල් රාශියක් ගැහුවා. ඒ හැම ඉදිකටු පහරක් පහරක් පාසාම අපි මම දිව්‍ය ලෝක සම්පත් වින්ද කියලා. අපේ සමහර ඇත්තෝ මේක වරදවල තේරුම් අරගෙන පන්සලට සිවුර ගෙනාවම පොර කනවා ඉදිකටු පහරවල් ගහන්න. එහෙම කවුරුත් දිව්‍ය ලෝක යන්නේ නැහැ. සිවුර නිසා හදාගන්න ඕනේ මේ ජීවිතවල ආධ්‍යාත්මික දියුණුව. සිවුර නිසා ඇති කරගත්ත යුතු ආකල්පමය දියුණුව. සිවුර පදනම් කරගත්ත සමාජ සෝදනය සිද්ධ නොවෙනවා නම් සිවුරට ඉදිකටු පහරවල් ගැහුවා කියලා අපි දිව්‍ය ලෝක යන්නේ නැහැ. මේ ලෝක වශයෙන් ගත්තහම ධර්මය වන්දනා කරනවා කියන තැන ඉන්නේ නැතුව ඒක භාවිතයට ගන්න ඕනකම තියෙනවා. එහෙම භාවිතයට ගන්න පුළුවන්කම තිබුතින් විතරයි මේකේ වටිනකම අපිට දකින්න පුළුවන්කම තියෙන්නේ. රෝගයක් නම් වැළඳෙන්නේ වෛද්‍යවරයෙක් නම් රෝගය බලන්නේ ඔහු විසින් දෙන බෙහෙත් තුණ්ඩුව කියවලා අපේ රෝගයන් සුව වෙන්නේ නැහැ. ඒ මාත්‍රාව හරියට ගන්නට ඕනේ. එහෙම ගත්තාම තමයි රෝග සුව කරගන්න පුළුවන්කම තියෙන්නේ. බුදුහාමුදුරුවෝ හොඳ මානසික වෛද්‍යවරේ. අපි උන්වහන්සේ හඳුන්වන්නේ සල්ලකත්තානුත්තරා උන්වහන්සේ ශල්්‍ය වෛද්‍යවරේ. උන්වහන්සේ ශල්්‍ය කර්ම කළේ මනසට අමාරුම ඉන්ද්‍රියට ශරීරයේ තියෙන බොහෝ ඉන්ද්‍රිය වෛද්‍යවරයාට හොඳට නිරීක්ෂණය කරන්න පුළුවන් හැබැයි මනස එහෙම බෑ. මනස ඇතුලේ තමයි දියුණුව තියෙන්නේ, පිරිහීම තියෙන්නේ. මේ මනස දියුණු කර ගැනීම මිස වෙන කාරණාවක් ප්‍රශ්නවලට විසඳුම් හැටියට අපිට දකින්න පුළුවන් කමක් නැහැ. සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ කාමය තියෙන්නේ වස්තුවල නෙවෙයි තමන්ගේ හිතවල. හිතයි අපි දියුණු කර ගන්න ඕන කම තියෙන්නේ. දෙවියන්ට බුදුහාර පිළිතුරු දෙන්නේ සීලේ පිහිටලා සමාධිය හදලා ප්‍රඥාව හදාගන්න එතනදී පුළුවන්කම තියෙනවා ප්‍රශ්න වලින් විසඳුම් හොයාගන්න ඒ විසඳුම් සොයා ගැනීම සඳහා ඔබ හැම කෙනෙකුටම මේ උතුම් ධර්මය මහඟෝසුවක් ඖෂධයක්ම වේවා කියලා ප්‍රාර්ථනා ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්ත ලෝක සාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්ත ලෝක සාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං සාදු සාදු සාදු අද ධර්මානුශාසනාව පැවැත් වූ ගෞරවනීය දේශකයන්න් වහන්සේ කොළොන්නාව පුරාණ විහාරවාසී කොළඹ මහා නාම විද්‍යාලයේ ආචාර්ය ශාස්ත්‍රපති පූජනීය සීඹලාගොඩ ධම්මින්ද ස්වාමීන් වහන්සේ. උන්වහන්සේට නිදුක් නිරෝගී සුව චිරජීවනයේ ප්‍රාර්ථනා කරමින් අපි සාදුකාරයක් පවත්වමු. සාදු සාදු සාදු. ඔබට මෙම ධර්මදේශනාවේ සංකෘතකයක් හෝ කැසට් පටයක් ලබා ගන්නට පුළුවන් කතා කරන්න 0112 30 710 82 දුරකථන